විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්කමින්සු සුභාචම්බන්නරංසියෝ නීලපීතාරත්තසේතා මංජිට්ඨාචපබස්සරා තංලෝකනා තංසුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං හේතුපච්චයෝ ආරම්මනපච්චයෝ අධිපතිම් පච්චයෝ අනන්තරපච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චාධාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්මපච්චයෝ විපාකපච්චයෝ ආහාරපච්චයෝ ඉන්ද්‍රියපච්චයෝ ජානපච්චයෝ මග්ගපච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්තිපච්චයෝ නත්තිපච්චයෝ විගතපච්චයෝ අවිගතම් පච්චයෝති හේතු පච්චයෝති හේතු හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ටානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ හේතුපච්චය ඥානේන චම්බන්නරං සිබාසුරං සම්බුද්ධං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං ආරම්මන පච්චයෝති රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සන්ධායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රසායතනං ජිව්වා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ පුට්ටම්භායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රූපායතනං සන්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං මනෝධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සම්බේ ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ යං යං ධම්මං ආරම්භ යේ ධම්මා උප්පජ්ජන්ති චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ ආරම්මන ඥානජාත චම්බන්නරං සිබාසුරං සම්බුන්දං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං අධිපති පච්චයෝති චන්දාධිපති චන්ද සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ විරියාධිපති විරිය සම්පයුත්තකානං ධම්මානං චිත්තං සමුට්ටානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ චිත්තාධිපති චිත්ත සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ටානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ වීමංසාධිපති වීමංස සම්පයුත්ත කානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ යං යං ධම්මං ගරුං කତ୍වා යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං අධිපති පච්චයේන පච්චයෝ අධිපති ඥාන සංජාත චම්බන්නරං සබාසුරං සම්බුද්දං සම්බදස්සාවින් වන්දාමි පූජයාමං අනන්තර පච්චයෝති චක්කු විඤ්ඤාන ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්තකාච දම්මා මනෝවිඤ්ඥානධාතුයා තං සම්පයුත්තකානංච දම්මානං අනන්තර පච්චයේන පච්චයෝ සෝතවිඤ්ඥානධාතු තං සම්පයුත්තකාච දම්මා මනෝධාතුයා තං සම්පයුත්තකානංච දම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝවිඤ්ඥාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ ගාන විඤ්ඥාන ධාතුූ තං සම්පයුත්තකාච ධම්මා මනෝධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ මනෝධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝවිඤ්ඥාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ ජිව්වා විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු උත්තං සම්පයුත්තකාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුයා තම් සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ කාය විඤ්ඤාණ ධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝ ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝවිඤ්ඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අම්භ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අම්භ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමාම්භ්‍යා කතා ධම්මා පච්චිමානං පච්චිමානං අම්භ්‍යා කතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමාම්භ්‍යා කතා දම්මා පච්චිමානං පච්චිමානං කුසලානං දම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමාම්භ්‍යා කතා දම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං දම්මානං අනන්තර පච්චයේන පච්චයෝ ඒ සංයේ සංදම්මානං අනන්තරා ඒ ධම්මා උපජ්ජන්ති චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේ සංතේ සංධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ අනන්තර ඥාන සංජාත චම්බන්නරං සිබාසුරං සම්බුද්ධං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං සමනන්තර පච්චයෝති චක්කු විඤ්ඤාණ ධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝවිඤ්ඥාන ධාතුයා තං සම්පයුද්ධකානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ සෝත විඥාන ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝවිඤ්ඥාන ධාතුයා තං සම්පයුත්තකානංච දම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ ගානවිඤ්ඥාන ධාතු තං සම්පයුත්තකාච දම්මා මනෝධාතුයා තං සම්පයුත්තකානංච දම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝවිඤ්ඥාන ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ ජිව්වා විඤ්ඥාන ධාතුූ තං සම්පයුත්තකාච ධම්මා මනෝධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝවිඤ්ඥාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ කාය විඥාන ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝවිඤ්ඥාන ධාතුයා තං සම්පයුත්තකානංච දම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා දම්මා පච්චිමානං පච්චිමානං කුසලානං දම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අම්භ්‍යාකතානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමාම්භ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අම්භ්‍යාකතානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමාම්භ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමාම්භ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ ඒ සංයේ සංධම්මානං සමනන්තරා ඒ ධම්මා උපජ්ජන්ති චිත්තචේත සිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ සමනන්තර ඥානජාත චම්බන්නරං සිබාසුරං සම්බුන්දං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං සහජාත පච්චයෝති චත්තාරෝ කන්ධා අරූපිනු අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ ඔක්කන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුත්ථානානං රූපානං සහජාත පච්චයේන පච්චයෝ මහා භූතා උපාදාය රූපානං සාජාත පච්චයේන පච්චයෝ රූපිනෝ ධම්මා රූපීනං ධම්මානං කිංචි කාලේ සහජාත පච්චයෝති පච්චයෝ සහජාත ඥාන ජාත චම්බන්නරං සිබාසුරං සම්බුද්දං සම්බදස්සාවින් වන්දාමි පූජයාමං අඤ්ඤමඤ්ඤ පච්චයෝති චත්තාරෝ කන්දා රූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ චත්තාරෝ මා භූතා අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ ඔක්칸තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ අඤ්ඤමඤ්ඤඥාන ජාත චම්බන්න රංසි බාසුරං සම්බුද්දං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං නිස්සය පච්චයෝති චත්තාරෝ කන්දා රූපිනු අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ චත්තාරෝමා භූතාඥමං්ඥං නිස්සය පච්චයේන පච්චයෝ ඔක්කන්තික්කනේ නාමරූපං අඥමං්ඥං නිස්සය පච්චයේන පච්චයෝ චක්කායතනං චක්කු විඤ්ඥාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනෝ ධාතු යාච මනෝ විඤ්ඤාණ ධාතුයාච තං සම්පයුත්ත කානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ නිස්සය ඥාන සංජාත චම්බන්නරං සිබාසුරං සම්බුද්ධං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං උපනිස්සය පච්චයෝති පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං කේසංචි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අම්භ්‍යාගතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං උපනිස්සය පච්චයෝති පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අම්භ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං කේසංචි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අම්භ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අම්භ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං උපනිස්සය පච්චයෝති පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං කේසංචි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං කේසංචි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමාම්භ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමාම්භ්‍යා කතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ උතුභෝජනං පී උපනිස්සය පච්චයේන පච්චයෝ පුග්ගලෝපි උපනිස්සය පච්චයේන පච්චයෝ සේනාසනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ උපනිස්සය ඥානේන චම්බන්නරං සිබාසුරං සම්බුන්දං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං පුරේජාත පච්චයෝති චක්කායතනං චක්කු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ඝානායතනං ගාන විඤ්ඤාන ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවහා විඤ්ඤාන ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ කායයතනං කාය විඥාන ධාතුය තං සම්පයුත්ත කාණං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ රූපායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඥාන ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ රසායතනං ජීවහා විඥාන ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ පුට්ඨබ්බායතනං කාය විඥාන ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්භායතනං මනෝ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඥාන ධාතු ච වත්තන්ති තං රූපං මනෝ ධාතුයා අත්තං සම්පයුත්ත කානංච දම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ මනෝවිඤ්ඥාන ධාතුයා තං සම්පයුත්ත කානංච දම්මානං කිංචිකාලේ පුරේජාත පච්චයේන පච්චයෝ කිංචිකාලේ න පුරේ ජාත පච්චයේන පච්චයෝ පුරේ ජාත ඥාන ජාත චබ්බන්නරං සිබාසුරං සම්බුද්ධං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං පච්චාජාත පච්චයෝතිී පච්චා ජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේ ජාතස්ස ඉමස්ස කායස්ස පච්චා ජාත පච්චයේන පච්චයෝ පච්චා ජාත ඥාන ජාත චම්බන්න රංසි බාසුරං සම්බුද්දං සම්බදස්සාවින් වන්දාමි පූජයාමං ආසේවන පච්චයෝති පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කිරියාභ්‍යකතා ධම්මා පච්චිමානං පච්චිමානං කිරියාභ්‍යකතානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ ආසේවන ඥානජාත චම්බන්නරං සිබාසුරං සම්බුන්දං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං කම්මපච්චයෝතිී කුසලා කුසලං කම්මං විපාකානං කන්ධානං කටත්තාච රූපානං කම්මපච්චයේන පච්චයෝ චේතනා සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං කම්මපච්චයේන පච්චයෝ කම්මපච්චය ඥානේන චම්බන්නරං සිබාසුරං සම්බුද්ධං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං විපාක පච්චයෝති විපාකා චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං විපාක පච්චයේන පච්චයෝ විපාක ඥාන සංජාත චම්බන්නේ රන්සි බාසුරං සම්බුද්ධං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං ආහාර පච්චයෝති කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ අරූපිනෝ ආරා සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ටානානං ච රූපානං ආහාර පච්චයේන පච්චයෝ ආහාර ඥාන සංජාත චම්බන්න රංසිබාසුරං සම්බුද්ධං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං ඉන්ද්‍රිය පච්චයෝති චක්ඛුන්ද්‍රියං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ සෝතින්ද්‍රියං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ගානින්ද්‍රියං ගාන විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ජීව ඉන්ද්‍රියං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කායින්ද්‍රියං කාය විඥාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ රූප ජීවිතින්ද්‍රියං කටත්තා රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අරූපිනෝ ඉන්ද්‍රියා සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ඉන්ද්‍රිය ඥාන සංජාත චම්බන්නරං සිබාසුරං සම්බුන්දං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං ජානපච්චයෝති ජානංගානි ජාන සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ටානානං ච රූපානං ඥානපච්චයේන පච්චයෝ ඥානපච්චය ඥානේන චම්බන්න රංසි බාසුරං සම්බුද්දං සම්බදස්සාවින් වන්දාමි පූජයාමං මග්ගපච්චයෝති මග්ගංගානි මග්ග සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං මග්ගපච්චයේන පච්චයෝ මග්ගපච්චය ඥානේන චම්බන්න රංසිබාසුරං සම්බුන්දං සම්බදස්සාවින් වන්දාමි පූජයාමං සම්පයුත්ත පච්චයෝති චත්තාරෝ කන්දාරූපිනෝ අඤ්ඤමඤ්ඤං සම්පයුත්ත පච්චයේන පච්චයෝ සම්පයුත්ත ඥානජාත චම්බන්න රංසි බාසුරං සම්බුද්දං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං විප්පයුත්ත පච්චයෝති රූපිනෝ ධම්මා රූපීනං ධම්මානං විප්පයුත්ත පච්චයේන පච්චිනෝ අරූපිනෝ ධම්මා රූපීනං ධම්මානං විප්පයුත්ත පච්චයේන පච්චයෝ විප්පයුත්ත ඥානජාත චම්බන්න රංසිබාසුරං සම්බුද්ධං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං අත්තිපච්චයෝති චත්තාරෝ කන්දාරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්තිපච්චේන පච්චයෝ චත්තාරෝ මා භූත අඤ්ඤමඤ්ඤං අත්තිපච්චේන පච්චයෝ ඔක්칸තික්කනේ නාම රූපං අත්තිපච්චයේන පච්චයෝ අත්තිපච්චයෝති චත්තාරෝ කන්දාරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්තිපච්චයේන පච්චයෝ චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං අත්තිපච්චයේන පච්චයෝ ඔක්칸 තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අත්තිපච්චයේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රූපානං අත්තිපච්චයේන පච්චයෝ මහා භූතා උපාදාය රූපානං අත්තිපච්චයේන පච්චයෝ චක්කායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කාණං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කාණං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ ජිව්හායතනං ජිව්හා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ රූපායතනං චක්කු විඤ්ඤාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයන පච්චයෝ ගන්ධායතනං ගාන විඤ්ඥාන ධාතුය තං සම්පයුත්තකානං ච දම්මානං අත්තිපච්චයන පච්චයෝ රසායතනං ජිව්වා විඤ්ඥාන ධාතුය තං සම්පයුත්තකානං ච දම්මානං අත්තිපච්චයන පච්චයෝ පොට්ටම්භායතනං කාය විඤ්ඥානධාතුය දං සම්පයුත්තකානංච දම්මානං අත්තිපච්චයන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පුට්ටම්භායතනං මනෝධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝධාතු ච මනෝවිඥාන ධාතු ච වත්තන්ති තං රූපං මනෝ ධාතුයාච මනෝ විඥාන ධාතුයාච තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ අත්තිපච්චය ඥානේන චම්බන්න රංසි බාසුරං සම්බුද්ධං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං නත්ති පච්චයෝති සමනන්තර නිරුද්ධා චිත්ත චේතසිකා ධම්මා පච්චුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං නත්ති පච්චයේන පච්චයෝ නත්ති පච්චය ඥානේන චම්බන්නරං සිබාසුරං සම්බුද්ධං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං විගත පච්චයෝතිී සමනන්තර විගතා චිත්ත චේතසිකා ධම්මා පටුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං විගත පච්චයේන පච්චයෝ විගත ඥාන සංජාත චම්බන් නිරන්ති බාසුරං සම්බුද්ධං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං අවිගත පච්චයෝති චත්තාරෝ කන්දාරූපිනෝ අඤ්ඤමඤ්ඤං අවිගත පච්චේන පච්චයෝ චත්තාරෝ මා භූතා අඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ ඔක්කන්තික්කනේ නාමරූපං අවිගත පච්චයේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං ච රූපානං අවිගත පච්චයේන පච්චයෝ චක්ඛායතනං චක්කු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ජිව්වායතනං ජිව්වා විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ගන්ධායතනං ගාන විඤ්ඤාන ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චේන පච්චයෝ රසායතනං ජීවහා විඤ්ඤාන ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චේන පච්චයෝ පොට්ටම්භායතනං කාය විඤ්ඤාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්භායතනං මනෝධාතුය තන් සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති තං රූපං මනෝ ධාතු යාච මනෝ විඥාන ධාතු යාච තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ අවිගත ඥාන සංජාත චම්බන්න රන්සි බාසුරං සම්බුද්ධං සම්බදස්සාවින් වන්දාමි පූජයාමං සාදු සාදු සාදු